යෝගාවේ ජායති බෝධි අයෝගා බෝධි සංකයෝ ඒතං ද්විදාපතං ඤත්වා භවාය විභවාය ච තතත්තානං නිවේසෙය්‍ය යතා භූදේ පවද්දති තී සදාවත් වාසනාවන්ත පින්වත්නි අද පොසොන්පුර පසළොස්වක පොහෝ දවසයි ලංකාවාසී ජනතාව ලෝකවාසී බෞද්ධ ජනතාව තම තමාගේ නිවෙස්වල සීල භාවනා වැඩසටහන් වල යෙදී වාසය කරනවා ලෝකයට ඇතිවන කොරෝනා වෛරසය නිසා අපට බක් පෝය වෙසක් පෝය ඊළඟට පොසොන් පෝය මේ පෝයවල් තුනම තමන්ගේ නිවහනට වී සීල භාවනාවල යෙදෙන්නට සිදු වුණා. මම හිතන්නේ ශාසන ඉතිහාසෙම මේ මහා පෝයවල් දෙකට දොර වැසුණු කාලයක් මීට කලින් තිබෙන්න නැතුව ඇති. සීල ව්‍යාපාර දානමාන පින්කම් දන්සල් පැවැත්වීම බණ ඇසීම පෙරහැරවල් පැවැත්වීම තොරන් බැඳීම වෙසක් කෝඩු වලින් සැරසීම මේ ඔක්කොම ව්‍යර්ථ වුණා. නමුත් තමන්ගේ නිවහනේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සියලු වතාවත් සම්පූර්ණ කළාම හිත හදාගෙන ශාසනික ගුණ දියුණු කරන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින් තමයි පොසොන් පුර පසළොස්වක බොහෝ දවසේ කටයුතු කරන්නේ විශේෂයෙන් අනුරාධපුර සුද්ධ නගරේ පුරාවටම සුදු අතින් සැරසෙන දවසක් අදේ සුළු පිරිසකට සීමා සහිත වුණා. අනිත්‍යතාවයේ හැටි තේරුම් ගන්න පුළුවන්. උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. දෙයක් හට ගන්නවා, පවතිනවා, විනාශ වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඇතිවීම නැතිවීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. කවුරුණත් බුදුදහමට අනුව ඇතිවීම නැතිවීම දෙක තේරුම් ගැනීම සඳහා හොඳට නුවණ පාදා ගන්නට ඕන. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සම්බුද්ධ ශාසනයේ පිහිටවීම සඳහා අනෝපමේය සේවයක් සිදු කළා. ප්‍රථම පැවිදි පින්කම, ප්‍රථම උපසම්පදා පින්කම, ප්‍රථම විහෙර විහාර ගල්ලෙන් පූජාව මේ සියල්ලම අනුබුදු මාහිමි වන මිහිඳු මහරහතන් වහන්සේගෙන් සිද්ධ වුණේ. මිහින්තලා මිස්සක පවුව පරිච්ඡේදී තමයි උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් අද පූජා සත්කාර වන්දනාමාන කෙරෙන්නේ ජනතාවක් සහභාගී නොවුනත් ඒ වත්මන් නායක ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය යටතේ පූජා සත්කාර වන්දනාමාන සිද්ධ කෙරෙනවා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තුනුරුවන් සරණ ගිය පන්සිල් අටසිල් සමාදන් වන රකින බණහන භාවනා පිරිසක් ඒ නිසා අපි මේ කාලය ලෝතර බුදුරජාණන් වහන්සේ අනුදනවදාල ඒ භාවනාවකට සවන් යොමු කරලා භාවනා දැනුම හොඳට වඩා වර්ධනය කරගත්තොත් වටිනවා. අද මේ භාවනා පාඩමේ භාවනා දේශනේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කැලණිය වෙරළුගහවත්ත නාරම්මිනී පාර පදිංචි කේකේ නන්දදේව හේමප්‍රිය මහත්මා චම්පා ප්‍රයන්තිකා මහත්මිය විජිත මල්ලිකා මහත්මිය රේණුකා ගීතාංජලි මහත්මිය චින්තක විජයප්‍රිය මහත්මයා ප්‍රදාන පවුලේ හැමෝම අභව ප්‍රාර්ථනාදරබර මෞට පියාට පින්දීම තමයි ප්‍රධාන අරමුණ මෞට පියාට පින්දෙමින් එවගේම පරලෝකීය ඥාතීන පින්දෙමින් තමන්ගේ පවුලේ හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරගෙන මේ සජීවී වැඩසටහන සිදු කරනු ලැබෙනවා. මේ භාවනා වැඩසටහන ලංකාවෙත් ලෝකෙත් අතිවිශාල පිරිසක් ශ්‍රවණය කරනවා භාවනාවද සවන් යොමු කරනවා භාවනා දැනුම දියුණු කරගන්නවා. ඒ සඳහා තමන්ගේ ධනය වැය කරන දායකත්වය ලබාගෙන කටයුතු කිරීම තුළින් තමන්ට විශාල ධර්ම දානමේ පිනක් ලැබෙනවා. ධනය වටිනාකම සීමා සහිතයි. ඒ වැය කරන ලෝකෙටම බණක් කියවීම භාවනාවක් ඉගැන්වීම තුළින් ලැබෙන පින සීමා රහිතයි. ඒවා හොඳට දැන කියාගෙන දායක පක්ෂය බොහෝම සන්තෝෂයේද පත්වෙන්නට ඕන. ඒතර ලෞතර බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා අපේ මේ ශරීරයට නම පංච උපාදානස්කන්ධය කියලා. පංච කියන්නේ පහය. උපාදාන කියන්නේ දැඩිව අල්වා ගැනීම. ස්කන්ධ කියන්නේ ගොඩවල්. දැඩිව අල්වාගනු ලබන ගොඩවල් පහක් තිබෙනවා මේ ශරීරයේ ඒ නිසා මේ ශරීරයට නම් හොඳ නමක් හම්බ වෙනවා පංච උපාදානස්කන්ධය කියලා. බුදු බුදුදහමේම මේ ශරීරයේ පිළිබඳ දේශිත තැන්වල තිබෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කරුණු පහයි. අපේ මේ ඇහැට පේන රූපය රූපස්කන්ධය රූප 28ක් තිබෙනවා. අපට දැනෙන වේදනාව වේදනාස්කන්ධ. අපි දැන හඳුනා ගන්න ඔය සංඥාස්කන්ධ. සියලුම කුසල් ලකුසල් සිතුවිලි සංකාරස්කන්ධ චෛතසික කියන්නේ ඒවට. හිත විඥාන උපාදානස්කන්ධ උච්චරයි තිබෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පංච උපාදානස්කන්ධය අද භාවනා පාඩම පංචෝපාදානස්කන්ධ මේකට කියන ස්කන්ධ විදර්ශනාව කියලා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ භාවනාව තමයි ඊටාම වැදගත් විශාල ආනිසංසයක් ලබා දෙන භාවනා ක්‍රමය දානමාන පින්කම් වලට වඩා විහෙර විහාර හදා කරන පූජාව බලවත් ඊටත් වඩා තුනුරුවන් සරණ යාම බලවත් ඊටත් වඩා තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් අටසිල් රකින්න එක බලවත් ඊටත් වඩා මෛත්‍රී භාවනා බලවත් ඊටත් වඩා බලවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම මීට එහා පින්කමක් තව නැහැ කවුරු හරි ඇහුවොත් පින්කම් අතුරින් ඉහළම පින්කම කුමක්ද කියලා බොහෝ දෙනෙක් කියාවි විහෙර විහාර පූජාව කටින පූජාව ওই විදි දේවල් කියයි ඒක නිවැරදි වචනේ නෙමෙයි ඉහළම පින්කම ඉහළම පින කුමක්ද කියලා ඇහුවොත් බය නැතු උත්තර සපයන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම කියලා ඒක තමයි බුදුදහමේ සඳහන් වන ඉහළම පින්කම මහරහත් භාවයෙන් නිවන් සම්පත් අවබෝධ කරගන්න තිබෙන එකම ක්‍රමය. ඒ වටහා ගැනීම සඳහා මේ භාවනාවට සවන් යොමු කරමු. ඊට ප්‍රථමයෙන් අපි භාවනා පූර්වක්‍ෘත්‍ය සම්පාදනය කරමු. මා කීවාට පස්සේ කවුරුත් සාන්තව කියවන්න. භාවනාවෙන් ජනිත වන පින ඔබ අප හැමදෙනාටම සාන්ති ලක්ෂණ නිවන් සම්පත් වෙනස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තබාගෙන කවුරුත් භාවනා පූර්ව කෘත්‍ය සම්පාදනය කිරීමට මා සමග নমස්කාරය කියන සාදු සාදු සාදු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 ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මෙසේ කියන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු හේයෙන් රාගාදී කෙලෙස් සතුරන් නැසෝ හේයෙන්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අරසින්ද ලෝහෙයින්ද රහසින්වත් පවක් නැති අතිපරිසුද්ධ సంతාන ඇති හේයින්ද ආමිස ප්‍රතිපන්ති පූජාවන්ත සුදුසු හේින්ද අරහං නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම নমස්කාර කරමි নমস্কারය වේවා සාදු සාදු සාදු කියන්න ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤෝ හේති මෙසේ කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් ජයසිරි මහ බෝමැඩදී අවබෝධ කොට වදාලා වූ සපරිආප්තික නව ලෝකෝත්තර ශ්‍රී සත් ධර්ම රත්නය මුලමෙද අග යහපත් බැවින්ද අල්ප සම්පන්න ව්‍යංජන සම්පන්න සරව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචරියාව ප්‍රකාශවන බැවින්ද ස්වාක්ඝාතනං වනසේක මෙසේ ස්වාක්ඝාත ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම নমස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පඩිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කින්තං ලෝකස්සාති මෙසේ කියන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියාවෝ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය සම්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපලිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ මහා සංඝ රත්නයට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නොචත්තානි නියෝජයේ සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද ගැඹුරු දාම් කතා කියා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුද අස්ථානයෙහි නොයොදවා නිවන් මග යොදවන්නා වූද කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාගේ සිත කය වචනයෙන් සිදෝ සියලු පමාවරදට බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය ආර්යයන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා මට සමාවන සේක්වා මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මාමෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත් වූද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මෙම ශරීරය රන් රිදීම තුමනික් වටිනා රත්නයන්ගෙන් සැදුනත් නොව කෙසලොම් නියදත් සම්මස් ආදී අතිසයෙන් පිළිකුල් වූ පරම දුර්ගන්ධ වූ දෙතිස් පුනපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර දමා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසේ පැමිණ වදාලා වූ පරම රමණීය වූ සාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිස මෙම භාවනාමය කුසලය හේතු වේවා වාසනා වේවා සාදු සාදු කවුරුත් හොඳට තැන්පත් වෙලා දැස පියාගෙන උකුල මත වම් අත තබාගෙන ඊට මත දකුණු අත තියාගෙන මම භාවනාවක් කරමි යන අදිෂ්ඨානයේ හිතේ තියාගෙන සිහි කල්පනාවෙන් මේ කාලය ගත කරන්න ඕන මා කියන මේ වගන්තිය සිහිනුවනෙන් හොඳට හිතට අරගෙන සද්ධායනා කරලා සුළු වෙලාවක් හිතින් මෙනෙහි කරනවා ඊට පස්සේ කවුරුත් ඉඩ ලැබෙන ඕන වෙලාවක මේ භාවනාව යන්නේන කොටත් වාහනේ යන කොටත් ගෙදර ඉන්න කොටත් නිදහස් ඉන්න කොටත් නිින්ද යනතුරුත් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඊතරම් ප්‍රබල භාවනාවක් මහත් ආනිසංස ලැබෙන භාවනාවක් ලෞතර බුදු බුදු කෙනෙකුගෙන්ම ලැබෙන භාවනාවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන කිසි කෙනෙකුට කියන්න බෑ බුදු කෙනෙක්ම ප්‍රකාශ කරන්න ඕන එනිසා පංචස්කන්ධ විදර්ශනාව යද භාවනා පාදම ශාන්තව කවුරුත් මෙසේ කියන්නේ මේ ශරීරය මොහොතක් පාසා සිඳි සිඳි යන්නේය බින්දි බින්දි යන්නේය ජරා ජීරණ වන්නේය කිස් පැසී යන්නේය දත් වැටි යන්නේය ඇඟ රැලි වැටෙන්නේය වයස මොහ කුරා යන්නේය ජරා ජීරණ භවට යන්නේය මරණයට යන්නේය එම නිසා මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ශරීරය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ මගේ ශරීරය නම් විනාශ නොවේ තබාගත යුතුය නමුත් එසේ නොවන්නේය එම නිසා මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ශරීරය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ මුල් පාදම සුළු වෙලාවක් කවුරුත් මේ ශරීරය ගැන හිත යොමු කරලා වයසට යනවා, දි รา පත් වෙනවා, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ. ඒ බව හොඳට හිතින් බලලා මේ ශරීරය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මම නිසා නිට්ටයයි, දුක්ඛයි, අනාත්මයි කියලා හිතින් මෙනෙහි කරන්න. ඊළඟට මෙහෙම කියන්න මේ ශරීරය යනු පංච උපාදානස්කන්ධයයි එතකොට මේ ශරීරයට කියනවා පංච උපාදානස්කන්ධය කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට ඒ ගොඩවල් පහ තමයි මේ ශරීරේ තියෙන්නේ ඒකත් පවත්ව ගන්න බෑ. ඉපදුනා පවතිනවා මැරෙනවා වෙනස් වෙනවා වයසට යනවා ජරා ජීර්ණ වෙනවා. ඒවා හිතලා හොඳටම වයසට ගිය කෙනෙක් දෙසත් බලලා කෙස් පැහිලා ගිය හැටි වකුටු වෙච්ච හැටි කැරමිටියක් අරගෙන යන හැටි කෙඳිරි ගාන හැටි හොඳට මෙනෙහි කරලා මටත් ওই ටික තමයි කියලා හිතාගෙන මේ ශරීර කෝඩුවත් මෙසේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරා. පංච උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පංච උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැන් ශරීරයටම කියූපු නම තමයි පංච උපාදානස්කන්ධය. දැන් මේ වෙලාවේ තමන් භාවනාවට ගන්නේ මේ පංච උපාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එම නිසා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කවුරු සාන්තව කලබල වෙන්නේ නැතුව හිතින් මෙනෙහි කරන්න. ඊළඟට පංච උපාදානය කොටස් කිරීම. රූප උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා රූප උපාදානස්කන්ධය අනිත්‍යයි දුක් දුක්ඛයි අනාත්මයි රූප උපාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා රූප උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැන් එතකොට තමන්ගේ රූපයේ දෙස බලලා මමත් වයසට යනවා ජරා ජීර්ණ වෙනවා මැරෙනවා වෙනස් වෙනවා මගේ කියලා මොකුත් තියාගන්න බෑ එතකටුවක් gederක තිබුණත් බයයි ඒ තරම් දෙයක් අපේ ශරීරෙ තිබෙන්නේ ඒවා ගැන හිතලා කල්පනා කරලා මේ ශරීරය ඒවත් රූපෝපාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එම නිසා රූපපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා හිතෙන් මෙනෙහි කරන්න ඊළඟට මෙහෙම මෙනෙහි කරන්න වේදනාව. වේදනාං උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනා උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ විදිහට හිතින් මෙනෙහි කරා ඊළඟට තුන්වෙනි එක. සංඥා උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඥා උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ විදිහට මෙනෙහි කරන්න එකට හතරවෙනි එක. සංඛාර උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා සංඛාර උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඛාර උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා සංඛාර උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ විදිහට මෙනෙහි කරනවා එතකොට පස්වෙනි විඥාන උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා විඥාන උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ විදිහට මෙනෙහි කරන්න සාදු සාදු පංචස්කන්ධ විදර්ශනා නයෙන් භාවනා වැඩසටහන කළේ කවුරුත් ওই පාඩම ওই විදිහටම කරගෙන යන්න රූපස්කන්ධේ රූප 28ක් තියෙන වේදනාව සංඥාව එකයි සංකාර කියන්නේ චෛසික 52 විඥාන කියන්නේ සිත් 89 ඒ ටික අභිධර්ම මූලික කරුණ කියලා පොතක් ඇති ඒක හොයාගෙන බලලා තේරුම් ගන්න. එනිසා පංචස්කන්ධය හෙවත් මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන නිතර නිතර මෙනෙහි කරන්න. කෙටියෙන් කියනවා නම් මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන නිතර නිතර මෙනෙහි කිරීමෙන් පංචස්කන්ධ විදර්ශනා භාවනාව සම්පූර්ණ වෙනවා. එතකොට අද වැදගත් භාවනා පාඩමක් මේ හැමදෙනාටම කියලා දෙන්න පුළුවන්කම ලැබුණේ මේ වෙලාවෙන් නවත්තන්න නැතුව විනාඩියක් විවේකයක් ලැබුණත් තමන්ගේ මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කළත් වරදක් නැහැ. නුවණ තියෙන ඇත්තෝ ওই චිත්ත සෛසික රූප ඔක්කොම එකින් එක එකින් එක අහුලාගෙන මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වටා ගන්න පුළුවන්. භාවනා පාදමේ දායකත්වයෙන් කටයුතු කරපෝ ඒ පෞලේ සියලුම දෙනා බොහොම සන්තෝෂයටපත් වෙන්න ඕන. තමන්ගේ ධනය කාලයේ සමය වැය කරලා තිවිශාල පිනක් හිමි කරගන්න තිදුන කියලා සමස්ත ලෝකයේතම භාවනා කියා දීමෙන් ධර්ම දාන පින්කමෙන් තමනුත් භාවනා කිරීමෙන් මේ ලබාගත්තා වූ පින ඕ වසරකට පෙර අභාවක් ප්‍රාප්තුන් SCC ප්‍රේමවතී ආදරණීය මවුටත් වසර 8කට පෙර අභාවක් ප්‍රාප්තුන KKV විජේසේන පියාණන්ටත් ඇසලින් නෝනා මාතාව තිලකරත්න පෙරේරා මහත්මයා, හේමාකාන්ති මහත්මිය ඇතුළු තම තමාගේ නමින් පරලෝකයේ මව්පිය වැඩිහිටි ගුරුවරාදීන් මේ පින් ලබාගෙන ඒ දුකින් අත මිදේවා සැපේටපත් වේවා සුගතියක්ම වේවා සසර වසනතුරු වාසනාවන්ත මහේසා කිසුරුමත් ජීවිතයක් ඇයට ලැබේවා අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියන සාදු කියලා පින් දෙන්න ඕන භාවනා යෝගී සියලු දෙනාගෙත් නමින් පරලෝකීය තම තමාගේ සියලු ඥාතිවරුන්ටත් අපවත් වේවදල අතිපූජනීය කඩවැද්දෝ ශ්‍රී දිනවංශ නායක ස්වාමීන් වහන්සේ අතිපූජනාවේ නදී ධම්ම ස්වාමීන් වහන්සේ අතිපූජ මැදිහි පඤ්ඤාසීය මහානායක ස්වාමීන් වහන්සේ අතිපූජනීය පඬිත දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ආදී අපවත් වේවදාල සියලුම සංඝ පිටරෝන් වහන්සේලාටත් මේ පින් බලෙන් සංසාර ගමන සුවපත් වී නිවන් සුවත් වේවා කොරෝනා වේසනෙන් නොයෙක් වේසන වලින් පරලෝකයටත් මේ පිනෙන් යහපතක් වේවා සමස්ත ලෝකයේ කොරෝනා රෝගීන් මේ පින් බලෙන් තුනුරන් සරණින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් සුවය සැලසේවා ශාසන ආරක්ෂක ලෝකපාලක සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව රැකවරණය ලබා දෙත්වා දෙවියන්ට ආයු වර්ණ සැපවල ප්‍රඥා දියුණු වේවා දෙවියන්ට නිවන් සම්පත් ලැබේවා ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී අපාදක දෙපාදක චතුස්පාදක බහුපාදක සත්වයෝ මේ පින් බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම නන්දදේව හේම ප්‍රිය මාතාගේ ජූනි මාස 9 වෙනි දින උපන්දිනය ජූනි 10 වෙනි දින උපන්දිනයේ සම්පා ප්‍රියන්තිකා මහත්මිය ජූනි 19 උපන්දිනයේ තාලිකා සන්දි දිලුම්මි ඒ වගේ ජූනි 25 උපන්දිනයේ ඔමින්දී ඉමල්සා ඒ වගේම ජූලිමා සුපන්දේ තිලකරත්න හිමපාලන මහත්වරුන් ඒ ජන්මදින සිහිපත් කරන බදනාද සුබ ජන්මදින වේවා නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාස ලැබේවා බෞද්ධා නාලිකාවේ සභාපති වරරන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ තුළු සංඝ රත්නයටත් බෞද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් බලෙන් තුනුරන් සරණින් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාස සම්පත්ම ලැබේවා අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් වලින් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගුරුවන් වැලි මහසෑය අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන් දෙවුරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් කැලණිය වෙරළුගහවත්ත නාරම්මෙණී පාර පදිංචි කේ.කේ. නන්දදේව හේමප්‍රිය මහත්මයා කේ.කේ. චම්පා ප්‍රයන්තිකා මහත්මිය, කේ.කේ. විජිත මල්ලිකා මහත්මිය, කේ.කේ. රේණුකා ගීතාංජලි මහත්මිය, කේ.කේ. චින්දක විජයප්‍රිය මහත්මයා ඇතුළේ පවුල්වල හැමෝටමත් මේ භාවනාවද සවන් යොමු කළ මහත්තුරු මවෝද්වා දරුවොත් සාදු කියා සිත් පහදවාගත් හැමෝමත් මේ කාලයේ රටදැය වෙනුවෙන් අප කැප වී කටයුතු කළ ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත් යුද හමුදාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළේ හැම දෙනාට සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාටමත් මේ රැස් කරගත් පින් බලෙන් තුනුරුවන් සරණින් මේ සත්‍යක්‍රියා බල මහිමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සනී පපුළු පන්දරු දුර වේවා මාරක බාධක අපල සංසිඳේවා දියුණුවක් සිතක් සාන්තියක් යාපතක් වේවා කරදර කම් කටළු තුරන් වේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව ලැබේවා දෛනික කටයුතු සඵල වේවා මෙතෙන් පටන් නිවන් දකින අතුරු මේ පින්කම යන වශයෙන් සතර පා දුක සාපිපාසාදී දුක කඳ බිරිගොළු ආත්ම භාවය දුගී මගේ අසරණකමක් කිසි කලකවන්නම වේවා හොඳ පින්වන්ත ගුණවන්ත නැනවන්ත තේජාන්විත ජීවිත පෙළස් සංසාර දෙත් ලැබේවා සෝසේ සසර ගමන ගෙවන් කොට ඊතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ති ලක්ෂණ මහ මහ නිවන් පසක් කිරීමට මේ පින්කමත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චංගම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බතං පුන්න සම්පදං සබ්බේ භූතං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බතං පුන්න සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච මුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සම්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු අභ්‍යවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මෙනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු